අද මේ මෑතකදී පටන් ගත්ත ධර්මදේශනා මාලාවේ තුන්වෙනි ධර්මදේශනාවයි. සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා මේ ධර්මදේශනාවට ඉස්සරහින් තියාගත්තේ දීර්ඝ සූත්‍රයක් දීඝනිකාය සඳහන් වෙන පොට්ටපාද සූත්‍රය. ඒකේ අපි මේ ඉස්ලා අවස්ථා දෙකක් පැය දෙකක් ධර්මචර්ය දෙකක් පවත්ලා තිනවා ඒකේ ආරම්භක කොටසට ඉතින් අද තුන්වෙනි ධර්ම දේශනාවට සමාරම්භය ලබා ගන්න වෙලාවේදී මේ මුල් ධර්ම දේශනාවට අහපු නැති කෙනෙක් ගැන හිතලා හෝ ආව කෙනෙකුට මතක් කිරීමක් ගැන අසුවේ මතක් කිරීමක් ගැන හිතලා මතක් කළොත් මේ සූත්‍රය සර්වඥාන්සේ චරත්තුර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක්. ਸਰවචනාචේ උදී සිවුරාදගෙන පාත්‍රේ අරගෙන පිටපාතේ වැඩලා එළියට බැලලා බලනකොට කල් වේලා වැඩි. ඒ නිසා මල්ලිකාරාමේ වැඩ ඉන්න හිටිය පොට්ටපාද පරිප്രാජකයා දකින්න පිටපාතේ කලින් ਸਰවචනාංශේ ආරාමයට යනකොට මේ පිටිස ගෝස කරමින් සද්ද කරමින් ආරාමේ වැඩ ඉන්නවා. ඉතින් මේ සර්වචනාධික පැමිණීමට සාදර මනාප ඒ පොට්ටපාද පරිබ්‍රාජික තමයි ගෝල බාලෝ කීකරු කරනවා මේ සර්වචනාංශේ කැමැති නෑ සද්ද කරනවා හන්ද සර්වචනාංශේ කැමැති නෑ අශීලාචාරව ඉන්නවා දකින්න නිසා අපි හේතුමන් වහන්සේගේ මන පැමිණීම බලාපොරොත්තු වෙනවනම් සාදර වෙනවනම් කරුණාකර නිසබ්ද වෙන්නේ. ඉතින් සර්වචනාංශේ තින් යනවත් එකම් පිළිසෙක පාරටම විශාල නිස්සද්දතාවයකින් කරු කරනවා. මේ ਸਰවඥාන්සේ ගිහිල්ලා පණවලද ආසනයක හිටගත්තාම පොට්ටපාද නීචාසනයක් කරගන්නවා. මේ ਸਰවඥාන්සේ අහනවා මම එනකොට මොකද්ද කරගෙන හිටපු කතාව? මං ආපු නිසා මොකද්ද බාධා වෙච්ච සාකච්ඡාව කියලා. ඉතින් පොට්ටපාද පරිබ්‍රාජකයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒක තිබිච්චාවයි ඒක අපිට ඕන වෙලාවක විශ්න ගන්න පුළුවන්. ਸਰවඥාන්සේ වගේ කෙනෙක් උත්තමනාංශි නමක් අපි ඉදිරියට ආපුවාම අපිට මට අහන්න වෙන කාරණාවක් තියෙනවා. මෑතකදී කුතුහල ශාලාවේදී එකතු වෙච්ච පරිබ්‍රාජකයෝ මේ අභිසඤ්ඤා නිරෝධී කියන වචනයක් කරන සාකච්ඡාවක් කරා ස්වාමීන් වහන්සේ. ඒකෙදී එක එක කරා විවිධ මත ඉදිරිපත් කළා. සමහර කට්ටිය කිව්වා මේ සංඥාව කියන එක කිසිම හේතුවක් නැතුව ඔහි පහළ වෙනවා. ඔහි නැතිලා යනවා. අහේතු අප්‍රත්‍යයෙන් පහළ වෙනවා කියලා. තව කට්ටියක් කිව්වා නෑ ඒක තමයි ආත්මය කියන්නේ. ආත්මේ ශරීරයට එනකොට සංඥා වෙනවා. ආත්මේ ශරීරයට යනකොට සංඥාවක් නැති වෙනවා කියන්නේ. ඒක තව කට්ටියක් කිව්වා නෑ නෑ නෑ මේ සංඥාව අපිට මිවෙස් මේ පෙරලෙනා වගේ ආවේශ වෙන්න වගේ යම් කිසි බලවත් ශ්‍රමණක් ප්‍රාක්‍මණයන්ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව කෙනෙකුට සංඥා වෙනවා. එතකොට යාට දැනීම ඇති වෙනවා. ඒක නා ආවේශ වෙච්චාම වෙන සංඥාවකට මාරු වෙනවා. ඒ නිසා බලවත් ශ්‍රවණ ප්‍රාඥයන්ගේ මෙහෙවීමට සංඥා වෙන්නේ. එයාත්තන්ගේ මෙහෙවීම සංඥාවේ යන්නේ. ඉතින් තව කට්ටියක් කියනවා නෑ නෑ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි දේවතාවෝ ඉන්නවා බලවත් ඒ දේවතාවෝ සංඥාව කෙනක් දානවා සංඥාව අයින් කරනවා කෙනක් දාපු වෙලාවට දැනීමක් තියෙනවා අයින් කරපු වෙලාවට දැනීම නැති වෙනවා ඉතින් පොට්ටපාදම දිගටම කියනවා ස්වාමීන් වහන්සේ මෙවැනි මත ගොඩක් කියන්න ඇති. ඉතින් මේ හතරකට පිටු කරලා කිව්වට පස්සේ මට පිළිසෙ හිටු මට ඔබ වහන්සේ සිහි වුණා ස්වාමීන් වහන්සේ. මෙවැනි දේශනාවක නිමාව දකින්න පුළුවන් සර්වඥාන්වහන්සේ හිටියනම් සාකච්ඡාවේ නිමාවක් වෙන්න පුළුවන් අපි එතනින් නතර කරා. ඉතින් අද මේ සාකච්ඡාව ඉතුරු කොටස වශයෙන් මේ අහපු කෙනෙක් වශයෙන් මට අහන්න අවසරයි. මොකද්ද ස්වාමීන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ? එකට බුදුචාන් වහන්සේ පටන් අර ගන්නවා පොට්ටපාද යම් කිසි කෙනෙක් කියනනම් හේතු අප්‍රත්‍යයෙන් හේතුවක් නැතුව සංඥා වෙනවා හේතුවක් නැතුව සංඥා වෙනවා කියලා උන්ද මුලින්ම පෙකින වෙලා කපාගත්ත කෙනෙක්. ඒ කතාවට කිසිම ඉඩක් නැහැ. හේතු ප්‍රත්‍යයම සංඥා පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයම සංඥාව නිරුද්ධ වෙන්නේ කියලා ඒ හේතු අප්‍රත්‍ය කතාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කියනවා සමනක් බ්‍රාහ්මණයන්ගේ බලපෑමනොත් නෙවෙයි දෙවියන්ගේ බලපෑමනොත් නෙවෙයි ඒ වගේම ආත්මයක් නෙවෙයි සංඥාව කියලා කියන්නේ ශික්ෂා ඒකා සංඥා උපච්ඡන්ති ශික්ෂා ඒකා සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙමයි සංඥාව හටගන්නේ ශික්ෂාව නිසා එක සංඥාවක් වෙනකොට තිබුණු සංඥාව යනවා ඒක නිසා සර්වචන් වහන්සේ දන්න විදියට සංඥා වෙන්නේ තම තමන්ගේ හැදියාව අනුවයි, හික්මීම අනුවයි, සීලචාරකම අනුවයි, සදාචාරය අනුවයි. ඒ නිසා ශික්ෂාවෙන්මයි සංඥාව හටගන්නේ, ශික්ෂාවෙන්මයි සංඥාව නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ පොට්ටපාද පරිප്രാජකයාගේ අනුග්‍රහය අනුව ਸਰවචනාංශේ කොහොමද මේ ශික්ෂාවල් නිසා එක එක ශික්ෂාවල් නිසා එක එක සංඥාවල් පහළ වෙන්නේ කියන එක ලෝක මතය පෘථග්ජන හිත ලෝකායත පැත්ත විස්තර කරන්නේ නැතුව ලෝකායත පැත්තේ වන්මත් වෙච්ච සංඥාවල වලින් ඉන්න පුතඥේ නිවන් දකින්න හැටි නිවන් දැකීමට ශික්ෂාව හේතු වෙන හැටි ශික්ෂාවෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගුරු සුසඤ්ඤා සිවුන් සංඥාවට පත් කරන හැටි තාමත් ලස්සන ඉදිරිපත් කරනවා. ඉතින් අපි ගිය වාර දෙකේදී ওই ටික තමයි කියපු දේ සාරය. ඒ නිසා අපි ගිය පාර ශික්ෂාව පිළිබඳව සර්වචනාංශي මතක් කරපු මෙතන ශික්ෂා කියලා මොකද්ද සර්වඥයන්සේ අදහස් කරන්න කියලා මතක් කරගත්තා. ඒක හොඳයි. පූර්ණ කාලයේ ජීව භාවන ජීව භාවන ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන භ්‍රමචාරියක් ගත කරන්න බලාපොරොත්තු වෙන අනගාරික ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙච්ච කෙනා සංඥා පිළිබඳ වැඩ කරන්න ඉස්සෙල්ලා කොහොමද ශික්ෂාගරුක වී යුත්තේ? නැත්තම් මෙතන ශික්ෂා කියන්නේ මොකද්ද? එහෙම නැත්තම් සීලබ්බත සීල සීලබ්බත පරමාශයට වැටෙන්නේ නැතුව ආර්යකාන්ත සීලය හඳුරගන්නේ කොහොමද? එනතන් මෙන්න මේ මට්ටමින් එහාට සීලය කියලා කියන්නේ දඬු කඩක් බරක් සීලබ්බත පරමාශයක් පුත්‍යක් කියලා සීමාව දැනගන්නේ කොහොමද කියන්නේ බුදුහාමුදුරෝ දීගනිකාය දක්වන මේ සීලේ වැදගත් වෙනවා උන්වන් සඳහන් කරනවා යම් කිසි කෙනෙකුගේ කාය කර්මයක් වචී කර්මයක් නිසා කටින් කරන කතාවක් හෝ කයෙන් කරන ක්‍රියාවක් නිසා Tamanට අනුන්ට කරදර වෙනවනම් මත්තට දැනට කරදර වෙනවනම් එවැනි දේවල් නොකළ යුතුයි. හැම වෙලාවෙම කාය කර්ම වචී කර්ම කාය දුස්චරිතේ වචී දුස්චරිතේ තොරපාත් ගන්නවට වෙන විදිහට කියනවනම් සීල පාපයන්ගෙන් වැළකීම තමයි එතන සීලය කියලා සඳහන් කරන්නේ. කයෙන් වෙන්න තියෙන අකුසල් දැනගෙන වාරිත්‍ර ධර්ම වලින් වැළකීම විරමණය යුත්තේ විරමණය වීම කය වචන දෙකට සම්බන්ධ ඒකට සීලය කියලා කියනවා. එතකොට එවැනි කයෙන් වචනයෙන් හැදිච්ච හික්මිච්ච ක්‍රියා කරන අතර සුද්ධා ජීවියක් තියෙනවා. තමන් බඩ රස්සාව වැරදි ජීවන රටාවක් වෙන්න නරකයි. හැම වෙලාවෙම ආජීවය බඩ රස්සාව වෘත්‍ය උපේන ක්‍රමය සම්‍යක් වෙන්නේ. සම්මා ජීවිතයට වැටෙන්න ඕනේ. කියන්නේ සත්ත්ව වෙලඳාම, මාංශ වෙලඳාම, පසවිෂ වෙලඳාම, මත්පැන් වෙලඳාම, චිත්ත කර්ම වෙලඳාම වගේ කාමීත්‍යචාරය සම්බන්ධ ව්‍යාපාර හෝ නොවිය යුතුයි. ඒ නිසා කවුරු හරි <clears throat> බණ භාවනා කරනකොට යා නිතරම කය වචන දෙක ගැන වගේ කියන්න ඕනේ. ඒක කියන සදාචාරාත්මක වගවීම කියන්නේ. ඊට අමතරව යා උපයගෙන කරන ක්‍රමය වෙන විදිහට කියනවා නම් බඩ රස්සාව හැමදාම සලකා බලන්න ඕනේ තමයි ධාර්මික රැකියාවකින්ද ජීවත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් අමුතු විෂමතා, අමුතු විෂම චක්‍ර කරකැවිලා ඒ පුදුරට මේ භාවනා ජීවිතයේ සුමුදව ගිනිය ගන්න බැරි වෙනවා. ඒ නිසා සුද්ධා ජීවියක් ගැන සර්වඥයන්සේ සඳහන් කරනවා. ඊට ඉන්ද්‍රියසු උත්තද්්වාරෝ හෝති. මේ කාය වචන දෙක හික්ම ගන්න කරන වැරවීරිය වගේම ඒක මත්තට අකීකරු නොවේයි ආම්බාං වේයි කීකරු වේ කියන්න නම් ඇහ කන දිවනාසය කට කය කින්මේ ඉඳුරන් ප්‍රමාණයකට වසන ලද දොරවල් ඇතුව තියා ගන්නවා. දක්ෂින දක්ෂින දේවල් බලන්න, අස්බෝල කරකෝ කරකෝ බලන්න යන ඇහැ තියෙනවා නම් අර භාවනා මනසිකාරයෙන් හදා ගන්න සියලු ගුණ ධර්ම ටික එකෙන් නැති නැස්ති වෙනවා. ඊගාවට ලෝකෙ තියෙන හැම මීරිකම් කරන රසායන සංගීත අහණ්ඩයි ශබ්ද තාල රාග තාල අහණ්ඩයි ගත්තොත් අර භාවනාවෙන් ඇති කර ගන්න එකලස විශාල වශයෙන් හානි කරනවා. ඊට විවිධ ගඳ බලන්න විවිධ සුවඳ බලන්න තියෙන ආශාවට ලොල්ලුනොත් විවිධ රස බලන්න රසමසවලු කන්න තියෙන ආශාවට ලොල්ලුනොත් කයට විවිධාකාර සුඛපභෝගී දේවල් යාන වාහන ඉදුම් හිටුම් උපයන්න ගියොත් භාවනාවේ රස කර ගන්න මේ නිර්හංකාර භාවය අහිංසක తত্ত্বය කොහොමද කරන්නේ බෑ. ඒ නිසා ඒ කෙනාට මේ භාවනාවෙන් ඇති කර ගන්න ಗುಣ ධර්ම ටික රැකෙන්න නම් මේ ඉඳුරන් සංවර වෙන්න ඕනේ. ඒක ගැඹුරක් හැබැයි මෙතන හරුවත් chance කතා කරනවා. ඉඳුරන් සංවර කියලා කියන්නේ ඇත්තක වහගෙන ඉන්න එක නෙවෙයි. කරන්ට පොරොප්ප ගහන එකක් නෙවෙයි. කටට මුඛවාඩම් දානවා කට කලියාවක් දාන එකකුත් නෙවෙයි. කය අඳුරු කාමරේ හිර කරන එකකුත් නෙවෙයි. නාසයට පොරොප්ප ගහන එකකුත් නෙවෙයි. සර්වඥාන් සඳහන් කරලා තියෙන්නේ චක්කුණා රූපන් දිස්වා ඇහැට රූපයක් මුලිච්චෙච්ච වෙලා ආපాతගත වෙච්ච වෙලාවක ඇහැට ඇහැ දුන්න වෙලාවක ද නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati pavaka akusala dhamma tatta samvaraya apajjati මේ දකින්න රූපයේ අංග ප්‍රත්‍යංග හොයන්න ගියොත් ව්‍යංජනාන ව්‍යංජන හොයන්න ගියොත් මට මේ රූපේ දිගේ හිත වල්මත් වෙලා නෝපදනාල අකුසල් රාශියක් උපදන්න පුළුවන් කියලා මේ උපදින්න තියෙන අකුසල ධර්ම නොයිපද වීම පිණිස ඒ රාග ධනවන රූපේ ව්‍යංජනාන ව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යංග ගන්න යන්න එපා. නිමිති ගන්න එපා. අරමුණු කරන්න එපා. ඒ අරමුණු කිරීම හරහා නෝපන් කුසල් අකුසල් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ තරමටම යෝගාවචරය ඉන්ද්‍රයන් පිළිබඳව වසන ලද දොරවල් ඇතුව ගත කරන්න ඕනේ පරියන්කේදී නෙවෙයි මේ කතා කරන්නේ. එක්ක සක්මනේදී එක්ක ඉදිරියට වැඩවල. ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් මේ භාවනා මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඇති කරගන්න තත්ත්ව ගෙදර ගියාම නැති වෙන්නේ හේතුව මේ දොරවල් විවෘත කරලා තියෙන්නේ. ඇකන ජීවනාශය විවෘත කරපු ගමන් අර පෙට්‍රෝල් ටිකක් අරගෙන පීස් එක දාලා තිබුණොත් ඔක හුරුඟ ගහකට යනවා. සීලයත් සීල් කරලම තියන්න ඕන. සීල් කරලා තිබ්බේ නැත්නම් මුලිය වහලා තිබ්බේ නැත්නම් හුරුකට යනවා. සීල අරක්කුත් එච්චරයි සීලයත් එච්චරයි. දෙකම සීල් කරලා තියාගන්න ඕනේ. බොහෝ කල් තියාගෙන ඉන්න පුළුවන්. ආරක්ෂා කරගන්න. ඒ නිසා සීලයකටපත් වීම නෙවෙයි අමාරු දෙපත් එකක් හොඳයි. ඒක ප්‍රතිපත්ති වශයෙන් සීලෙ පිළිගැනීම තමයි. පත්තු චිතේ රකින්නයි කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ලාහට ගෙම්බෙකුතු කරනා වගේ ගෙම්බි කල්ලා ලාහට තිලා ඊගාගෙන් බහ වෙනකොට මේකෙන් බපයි. ඒ වගේ ලාහට බෑ ගෙම්බෙකුතු කරන්න. පීරිසේක නෑ බෑ පෙට්‍රෝල් තියන්නේ. ඒ වගේ තමයි සීලයක් රකින්න සමාදන් වුණා නම් සීලේ රැකෙන පරිසරයක ඉන්න ඕනේ. ඉඳලා ඉන්ද්‍ර සංවරයෙන් ඒක අරසකල දුන්නේ නැත්නම් කොච්චර උත්තරම සීලයක් රැක්කත් ඒක නිකන් ඇහිදල් කෝඩයකට වතුර පිරෙව වගේ වැල්ලකට වතුර ඇක්කරෝ වගේ බී ගන්න විනාශ වෙලා යනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අපි ගිය පාර දේශනයේදී මතක් කරගත්තා. සති සම්පජඤ්ඤෝ සංඤේද සමන්නාගතෝ සිහියෙන් එළඹ සිටි සිහියෙන් මම දැන් මෙතන කියන එකේ සතර ඉරියව්වේ අනිකුත් ඉරියව්වල ඉරියව් පහළ වෙන වෙලාවල් වල සිය කඩා ගන්න නැතුව දිගට සතර සතිපට්ඨාන සීමාව ඇතුළත හිත පවත්වන්න පුළුවන් නම් ඒක නා උපයන්න දන්නා වගේ උපදී ආර්ශ කරන්න ගන්න. නිසා ඒක නා සති සම්පජඤ්ඤය පරියන්කේදී විතරක් නෙවෙයි භාවනා ශාලාවේ විතරක් නෙවෙයි සක්මණේදී විතරක් නෙවෙයි භාවනා මධ්‍යස්ථානයේ ඉදින්දා වැඩවල විතරක් නෙවෙයි gedara dor ගියත් කරන කියන කටයුත්තක සති සම්පජාඤ්ඤ භාවයේ තියෙන්න ඕනේ එළඹ සිටි සිහිය නැත්නම් සිහි නුවණ කියලා අපි මේක සිංහලට දාන්නේ සිහි නුවණ පාවිච්චි කරන්න ඕනේ සන්තුට්ඨෝ හෝති ඒක නා මේ දේවල් සතුටින් කරන්න ඕනේ දඩේකට බේරිලා අනුන්ට කියාපාන්න ලාභ සත්කාර අපේක්ෂාවෙන් නෙවෙයි නිසා මේ සීලයයි මේ සතුටයි දෙක සදාචාරවාදියා ගාව එකතු වෙන්නේ සදාචාරවාදියා සිල් ලකින්න ගියාම හරියට දුක් කරදර ගන්නවා කැඩිච්ච සිල් ගැන හරියට කනගාටු වෙනවා අල්ලපු ගෙදර මනසෝ සිල් රකින්නේ නැහැ කියලා දුක් වෙනවා දරුවෝ සිල් රකින්නේ නැහැ කියලා දුක් වෙනවා මම අතීතයේ සිල් කැඩුවයි කියලා දුක් වෙනවා කවදාකවත් සතුටු නැහැ ඒක අත්තගිලම තානිය උඩට වැඩෙනවා ඒක මේ භාවනාවට පෙළඹිනාගෙන් 150ට වැඩි පිටසක් විඳවන දුකක් මේ සීල සම්පන්න වෙලා මම ඉස්සරහට සීල් සම්පන්න වෙන්නම් කියන දැඩි අදිෂ්ඨාණයෙන් වෙච්ච වැරද්දට සමාව දීගෙන යනවා වෙනුවට උගදිනෙක් වෙච්ච වැරද්දකට පශ්චාත්තාප වෙන පුංචි දෙයකට පාව. ඒ වගේම තව කවුරු හරි පොඩි වැරද්දක් කරපු ගමන් ඒකට හරියට හිතමනාප කරගන්නවා. ඒ වගේම සිල් මම සිල්වන්තයි කියලා ගොඩාක් දේවල් අපේක්ෂා කරනවා. යනකොට පාරට පාරට පාවඩ දවන්නේ තමාවි අද්දක වැදගෙන මට සාදු කියාවි දෙන දෙයක් මට අද්දකෙන් පිළිගන්නාවි වඩින්න ස්වාමීන් වහන්සේ කියලා කියාවි කියලා සිල්ලන්තෝ බුදුම ඇදිල්ලක් අදිනවා ඒ එකක් හරි හෙල්ලිච්ච ගමන් සතුට නැහැ ඒගොල්ලෝ මේ සීලයේ මවාපෑමක් කරන්න හදන ව්‍යාපාරයක් කරන්න හදන අනිකට සිල් රැකගන්න හදනවා කිකිලියලාව විතර රැකගන්නවා නමුත් මේ සීලය එහෙම ගන්න නෙවෙයි. Taman රකින්නව රකින්න ඉතාම සතුටින් බුද්ධ ආදී උතුම්යන් වහන්සේගේ දෙයක් මම මේ කරන්නේ. ප්‍රඥාවන්තයට අයි දෙයක් මම මේ කරන්නේ. තමාම ඊළඟන සමාදන් වෙන සීලයක් මම මේ රකින්න හොඳ කාටවත් කියාපාන්නවක්වත්. කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන්නවක්වත්. සිල්ලානිකට රකින්නයි කියලා තමන් gadu ගෙනින්නවක්වත්. එතන මම සිල් ලකින්නයි කියලා ඉහලින් බලාපොරොත්තුවක් මේ ලාභ සත්කාරයක් නැත්තම් උසස් සැලකිල්ලක්වත් තියෙනවනම් ඒ කිසිම කෙනෙකුට සතුටක් නැහැ ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ මානසික අසහනයක් පමණයි. මානසික ආතතියක් පමණයි. අයියෝ අපේ අම්මලා තාත්තා කාලේ වගේ නෙවෙයි දැන් කාලේ සදාචාරය නැති වෙලා, සීලය නැති වෙලා, චාරයක් නැති වෙලා කියලා පත්‍ර බලන්න බලන්න කනගාටු ඇති. රේඩියෝ අහන්න අහන්න කනගාටු ඇති. ටෙලිවිෂන් බලන්න බලන්න කනගාටු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට කිසිම සතුටක් ව්‍යාගත්ව වතක් කාලා බුදිය ගන්න පුළුවන් ගතියක් නැහැ. ඔය ਸਰවඥාන්ත මෙතන පැහැදිලිව සඳහන් කරන මේ සීලය තමයි අරසා කරන්නේ. එහෙම කුඩල්ලකට ලුණු ගැහුවා වගේ කටුකොලකට වැටිච්ච දත්ත කරපක් කරන්න නෙවෙයි සන්තුෂ්ටෝ හෝ. මේක නිකං විද්‍යාවක් නෙවෙයි මේක කලාවක්. දැනගන්න ඕනේ මම ඊයට වැඩිය යම් ප්‍රමාණයක සති සම්පජඤ්ඤය තියෙනවනේ කාය වාක් සංවරයක් තියෙනවනේ ඉන්ද්‍රියන්ගේ යම් ප්‍රමාණයක රසනාලද දුර්වල තත්වයක් තියෙනවනේ ඉච්ඡායි සලකන්න තියෙන්නේ කාටවත් එක අංග සම්පූර්ණ කරලා 100 100ක් සතුට වෙන්න බෑ නමුත් ඊට වැඩිය සාපේක්ෂව පොඩ්ඩක් හරි සතුට වැඩි වෙනවනේ ඒක තමයි සන්තුට්ඨෝ කියන වචනේ තියෙන්නේ මේ මේ සුප්පටපා සූත්‍රය සංඥාව ගැන කතා කරාට මේ සතුට ප්‍රසාදය සමාදන් වීම පිළිබඳව බොහෝම ගැඹුරු රහසක් හැම පරිච්ඡේදයක්ම අවසානයේ සඳහන් කරනවා. මේ ඊදා කතාවත් අපි නතර කරේ දෙවෙනි දේශනාව නතර කරේ පස්සෙන්දා මේ සතුටු බව යෝගාවචර ජීවිතේ තියෙනවා කියන්නේ. මේ தත්ත්වයේ පෙන්වුවාට පස්සේ පොට්ටපාද පරිපාලකර මේ தত্ত্বය බණක් මාර්ගයෙන් හේතු කරනවට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා එවං කෝ පොට්ටපාද බික්කු සීල සම්පන්නෝ හෝති මෙන්න මේකට පොට්ටපාදමම සීල සමාදන් වෙනවා කියලා කියන්නේ එවෙන්තම් බාපණෙන් දාගත්ත පළියට සුදුරෙද්දක් කඳගත්ත පළියට බොම ලෝක හිතෝපමිනකට නැහැ මෙහෙට මේ වගේ ආයතනයක් සම්ප්‍රදාන කුල පැත්තක් තියෙනවා ඒ නිසා බොහෝ විට එවැනි සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ ඇත්තෝ සිල් සමාදන් වෙන්නත් වෙනවා. භාවනා මධ්‍යස්ථානයක් තියෙන නිසා විවිධ රටවල් වලින් විවිධ ඇත්තොත් එනවා. ආපුවාම සමහර ඇත්තෝ සුතු ඇඳගෙන නැහැ. චර්මකණින දන්නේත් නැහැ. බාපණයක් කරේ දාගෙනත් නැහැ. ඉතින් ඒගොල්ලෝ පේන විවිධ වර්ණෝලි විවිධ අනුන් අයිත් අංගුලින් සැරසිලා ඉන්නවා. ආන් එහෙම කෙනෙක් සීලයක් ඉල්ලුවාම ශිල්පදයක් සමාදන් වෙන්න ගියාම ශිල්පිසක් අතට යන ගියාම ඒක ස්වභාවයක් තමයි සම්ප්‍රදාන කුල සිල්ල සුතුරිතය දෙන බාපණක් දාන සිල්ලන්ට ඒක කරේ පහත් කළා සලකනවා. යා සුදු ඇඳලා නැහැ, යා බාපණක් දාලා නැහැ, යාට සර්මක් අඳින්න දන්නේ නැහැ, කලිසමක් අඳගෙන ඉන්නේ. ඒ වෙනත මේ මේ ඇඳුම් අඳගෙන ඉන්නවා කියලා. ඒ ආගන්තුකයන් කෙරෙහි අපි යම් ප්‍රමාණයක බලාපොරොත්තු වෙනවා සමහර විටක මේ සම්ප්‍රදාන වල සීල රකින්නකට වැඩි සීලවන්ත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා යා. ඔය කියන විදිහට කාය කර්ම වචී කර්ම හොඳ නිමිච්ච හැදිච්ච මිනිහෙක් වෙන්න ඉඩ තියෙනවා. හොඳ ආජීවය අතින් හිඟා කාල ජීවත් වෙන මිනිහෙක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හොඳට කවුරු බැන්නොත් එන්න මම මේ පැත්තේ සීල් මෙහෙ දෙන්නේ නැහැ ඵලයා යන්න කිව්වත් කවදාකවත් තරහ වෙන්නේ නැතරම් ඉඳුරම් පිළිබඳ හොඳ කීකරු සෝචකතියක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම සති සම්පජාඤ්ඤයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සතුටින් ඉන්න මිනිහෙක් වෙන්න පුළුවන්. ත්‍යාණියක් වෙන්න පුළුවන්. නමුත් ඒ කට්ටිය කිරේ සම්ප්‍රදාන කෝසිල්ලහින් බලන කෙනා දකින්නේ මොකද්ද? සුතු ඇඳලා නැහැ, බාබණයක් දාලා නැහැ. මේ අපි අදන්න නැෂනල් ඇඳුම ඇඳලා නැහැ. ආදි වශයෙන් බලන්න ගියාම මේ පොට්ටපාද සූත්‍රය වගේ කියවපු කෙනෙක් ඉතින් අහන වැල්ලි වල ඔබලා කොයි බුදුහාමරගේ බණද මේ කියන්නේ කියලා. මෙතන බුදුහාමර කියන්නේ සුතු ඇඳපන් කියලා. මෙතන බුදුහාම කියලා නෑනේ බාපණයක් දාපන් කියලා. මෙතන බුදුහාම කියලා නෑනේ ලංකාවේ කියලා නැෂනල් ඇඳුම් බඳපන් කියලා. ඒක හොඳයි. ඒක නැති කරන්න හදන්නේ අපි හැම වෙලාවෙම කියනවා මෙතෙන් එනකොට ඒක හැඩ ගහන්නේ කියලා. මොකද එන හැම කෙනාම දන්නේ නැහැ. ඒ කෙනාට පළවෙනි වතාවට ඉඩ දීලා කියන්න ඕනේ මේක හොඳයි. අපි ඔබතුමාගේ ඔබතුමීගේ ඉලි මහුම්කම් දෙනවා. ඔබතුමා ඔබතුමී අපේ වත් අහුම්කම් දෙන්නවා. අපේ ආයතනේ මෙහෙම එකක් මේ සීල් සමාදන් කරලා හිතියට කමන්නේ පුළුවන් විදිහකට මේ සම්ප්‍රදාන කුල සුද්ධවන්දමක් අඳින්නේ. අපි ඇඳුම් හොයලා දෙන්න බෑ කිව්වොත් එලවට කමන්නේ. එතකොට එයා සීල නැති නිසා නෙවෙයි එලවන්නේ. අපි ආයතනත් කරු කරන්නේ නිසා. නමුත් පිළිගැනීමට මේ කිසිම නීතියක් නැහැ. මේක හරි අමාරුයි. මේක ලංකාව ගැනට හරිම අමාරුයි කරන්න. ඇත්තටම ලංකාවට බුරුමේ අමාරුයි. බුරුමට බුරුම වගේම තායිලන්තේ අමාරුයි. පුළුවන් නම් මේ தත්ත්වය ටිකක් හරි තියෙන්නේ ලාංකිකයන්. ලාංකිකයන් මොකද සුද්ධත්වක ටික කාලයක් ඉඳලා තියෙන නිසා. ඒ බුරුමේ තියෙනවා ප්‍රධානම ජාතිවාදී බර ප්‍රශ්නයක් බුරුමේ අවුරුදු ගාණක් ප්‍රසිද්ධ ස්ථාන කිසිය දෙයක් නඩත්තු කරන්න බැරුව මම වල් වැදුනා. ඒ වල් වැදුනට පස්සේ සුද්දා හිටියේ ජපන හිටියේ. ඒගොල්ලෝ රට ඇල්ලුවා. අල්ලගෙන ඉවරලා අර හැම බෞද්ධ ස්ථානකම ගිලිව කඩලා ධාතු වරකම් කරන්න පටන් ගත්තා. ඒවා තියෙන වටින වස්තු හොරකම් කරන්න පටන් ගත්තා. ඉතින් බෞද්ධ බුද්ධඝම බෞද්ධ කට්ටියට හදී හිතට අමාරුයි මොකද මේ මිනිස්සෙක් මේ සිවුරු කලබ්බ මෙරලා තියුණා හරි කරු කරනවා. වටත් අබ්බෙම තියන්නවත් දෙන්නේ නැහැ කුඩින් කරන් තියෙනවා. ඒ තරම්ම සංඝ ගෞරවය තියෙන නමුත් මේ මිනිස්සු කාබාසිනිය කරන්නේ. කරලි වුණාට පස්සේ බුරුමයට නිදහස හම්බුණා. අම්බල බුරුම කට්ටිය නිදහස ගත්තට පස්සේ බෝඩ් දැම්මා මේ පන්සල් වලට මළු වලට සවස් කරපු දාන යන්න බෑ කියලා. ඉතින් සුද්ධෝ සල්ලි ගේනවා. සල්ලි ගේනවල සල්ලි දෙනවා. හැබැයි මළුවට යන්න කැමැති සවස්තු කලවන්න කැමැති නෑ. මේක තමයි විශාල ප්‍රශ්නය. ඊට පස්සේ ෂූ ඉෂූ කියලා මේ සවස්තු ප්‍රශ්නේ කියලා ජාතික ප්‍රශ්නයක් ආවා. ඒකට කාටුන් එකක් ඇඳලා තිබුණා. සුද්ධය වෙලා ඩොලර් පහක් දීලා බුරුමකාරයෙක්ගේ කරට නගිනවා. බුරුමකාරයා සපත්තු නැතුව වටේ රවම කරන් ගිහලා සුද්ධාය තිලියෙන් ගිරක් තියෙනවා. ඔන්න දේශපාලන ප්‍රශ්නෙට උත්තරේ. ප්‍රශ්නේ තියෙන දේශපාලන උත්තරේ. සුද්ධ සපත්තු ගලවන්නේ නැහැ. බුරුමකාරයෙක්ගේ කොක්කාවේ නගිනවා. බුරුමකාරයා කොක්කාවේ තියාන වටේ අවිදකට රුපියල් 12000ක් විතර 1000ක් දාන ආපහු ගෙනත් තියාගෙන ඉන්නවා. ඔන්න සීලේ රකින්න හැටි. නමුත් භාවනා කරන කෙනාට ඔහොම විශ්වාස කරගන්න ඕනේ නෑනේ. යාදර ගන්න ඕනේ මෙන්න ඇතුළත ಗುಣ ටිකක් බුදුහාම කතා කරගෙන එතන සීලේ තියෙන්නේ. ඒවම් පිකෝ පොට්ට වාද සීල සම්පන්නෝ හෝති. මේ කියන විදිහට අපේ සම්ප්‍රදාය තියාගෙන වචනෙන් කියන සුදු අඳමුත් ඇඳගෙන බාපණියකුත් දාගෙන සීල පිටින්ද ගෞරවයකට ඇතුළු මේ ಗುಣ ටිකක් ගත්තනම් 100 100ක්ම වැඩියක්. ඉතින් කාටවත් කරන්න බැරි විදිහට අපිට කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ ಗುಣ ටික තේරුම් ගන්න ඕනේ මේක තෙදක් වතක ඇති කරන ආඩම්බරයක් ඇති කරන දෙයක්. නමුත් මේ පිටින් තියෙන සුතුවෙන්දට බාපල දැම්මට ඇතුලේ මේ ಗುಣ ටික නැත්තම් එච්චරම තත්ත්වය හොඳ නැහැ. බුදුරජාණන්සේ ධම්මපදේ සඳහන් කරනවා ඒ විශේෂ මුවහමක් උඩ ඉඳගෙන හිටියත් ජටා බැන්දත් ජපමාල දැම්මත් ඇතුළත කෙලෙස් තියෙනවා නම් ඌට බ්‍රාහ්මණය කියලා කියන්න බෑ කියලා. චින්ති අජින සාටියා කියන අජින මොහාගේ සල්විය වාඩි වෙලා හිටියත් ජපමාල දැම්මත් ජටා මඩලු දැරුවත් හැරමිටියක් අතේ තිබ්බත් රැවුල වවාගෙන හිටියත් ඒකට බ්‍රාහ්මණෙක් කියන්න බෑ ඒගොල්ලෝ කෙලස් තියෙනවා. එනිසා ඒවත් ගුණවත් තියාගෙන ඇතුළේ කෙලස් නැත්තම් බොහොම හොඳයි. එනිසා මේක දෙන්නෙකුට කරන්න බෑ. Taman තේරුම් අරගෙන සීලය සමාදන් වුණාට පස්සේ තස්සේ මේ පංච නීවරණේ පහිනේ අත්නෝ සමනුපස්සතෝ පාමොච්ඡං ජායති. අන්නේ එහෙම සීලයක ඉඳලා ඊට වැඩිය අද අදට වැඩිය හිට ඉඳලා වාඩි වෙලා ඒ ඉන්න ඉරියවට හිත දැම්මත් ප්‍රමෝදයක් පහළ නම් මේ භාවනා නැති වුණත් කාය කර්ම වචී කර්ම නැහැ දැන් දුස්චරිත තියා ඒ වගේම ඈ කරකෝ කරකෝ බැලිලක් නැහනේ කාණ්ඩ සද්ද ඇහිලක් නැහනේ ගන්ධ රස බැලිලක් නැහනේ මේ ඉඳගෙන ඉන්න කොට්ටේ විතරනේ සුඛෝපෝගේ දෙයකට තියෙන්නේ ඒකත් නෙවෙයිනේ භාවනා කියන්නේ අඟක් තේරෙන්නේ නැති වෙලාවටනේ. ඒ නිසා මම ආයෙත් පොළොට ඇවිල්ලා ආයෙත් මම සීලයක තියෙන මට්ටම රැකලා තියෙනවා කියනකොට ඒකේ සතුට පහළ වුණේ නැත්නම් නීවරණ පහළ වෙන්නේ නැහැ. නීවරණ පහළ වෙනවත් එක්කම මේක තමයි සතුටට එන්නේ. මම මගේ ජීවිතේ ඉතාම වටන පිරිසිදු පැහැදිලි වෙලාවක් ආධ්‍යාත්මය සඳහා වාඩි කරවලා සහැල්ලුව ලීච්ඡ ස්වරූපෙන් ධානය ඒ ගැන සතුටු වෙනවා. එච්චි මට්ටමට යනකම් කියන්නේ සීලය තමයි. යා සීලාචාර වෙලා හික්මිලා සීතල වෙලා ඒක පිළිබඳ සතුට ඇති වෙනකොට ඒ සතුටේ නාමයෙන් කාම ඡන්දේ වශයෙන් රූප බලන තින ආසාව, සද්ධාහන තින ආසාව, ගඳ බලන තින ආසාව, රස බලන තින ආසාව, පහස ලබන තින ආසාව, සංසර්ගයේ දෙන තින ආශාව, මෛතුන රාගයේ තින ආශාව මේ සතුට නිසා අයින් වෙනවා. ඒ වගේම ද්වේෂයක් තිබුණා නම් අසෝලා මට මෙහෙම කරා, අහවල් දේ වුණයි කියලා ඒ කවුරු මොනවා කරවත් මම දැන් සතුටින් ඉන්නේ මම මේ පොළොවේ වාඩි වෙලා සතුටින් ඉන්නේ. කවුරු ආණ්ඩුව මොකා වුණාමකෝ? කාට රට ගියාමකෝ? මම වෙලාවේ සතුටින් ඉන්නේ කියලා ද්වේෂ කරන සින කරුණුත් ගැලවිලා යනවා. නිජමතක් ඉන්නේ නැහැ. සැකයක් එන්නේ නැහැ. අතීත අනාගත හිතුවන්නේ නැහැ. නිසා මෙතන පුංචි රහසක් තියෙනවා. මේ කරන දේ සතුටින් කරන්න ඕන. කරන දේ සමාදන් වෙලා කරන්න ඕන. ඒකට ප්‍රමෝදය කියන වචනේ පාවිච්චි කරනවා. අන්නේ ප්‍රමෝදය පහළ වුණා නම් ඒක ඒ හිත හැදිල්ලන් ආව ප්‍රමාදයකට වඩා ප්‍රමෝදයකට වඩා පරිසරයෙන් ඉඳගෙන ඉඳලා තමන් ඉඳගෙන ඉන්න මේ සහැල්ලු ගතියෙන් ඒක ආගේ කිරීමෙන් තමන් ඒක පරිසරය හරියට මගුල් නැගතර කිරිටික් උතුරුලා පහම් පැලක් තියලා පිළිටයක් කියලා කරපුවාම ඇති වෙන මංගලශ්‍රීය වගේ හිතට ඇති වෙන ආශිර්යයක් තමයි මෙතන මේ ප්‍රමෝදය කියලා පාවිච්චි කරන්නේ. ඒ ප්‍රමෝදය පහල කරගත්තට පස්සේ දංග්‍රහයෝගේ ඉදුණට පස්සේ ਸਰවචන් සංගන පමදිතස්ස පීති හෝති. මේ ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතිය. ඒක තියෙන කෙනා ඒකම දිගට දිගට වඩන්න වඩන්න බලවත් ප්‍රීතියක් පාටපත් වෙනවා. ඒකත් මේ පොට්ටපාය සූත්‍රයේ අවධාරණය නොකලට මේ තරුණ ප්‍රීතිය අදාගන්න ඇතුළත බාහිර පරිසරයේ සූදානම් කරන අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කරගෙන වස්තු විෂද ක්‍රියා කියලා මේකට පොතේ දීලා තියෙනවා. ඒ වස්තුන් පිරිසිදු වෙන්න ඕන. තමන්ගේ කාය හිත පරිසරය පිරිසිදු වෙන්න ඕන. ඒ වස්තු විෂද ක්‍රියාව නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. අපි හොඳට ලස්සනට සකස් කරලා තියෙන හෝටලයකට හරි තාම පිරිසිදුවට සුඛභෝගී විදිහට සකස් කරලා තියෙන කෝච්චියකට හරි මොකකට හරි ගොඩ වුණාට පස්සේ අපිට පේනවා ඒකේ තියෙන ලස්සන පිවිතුරුකම පිරිසුදුකම ලස්සන්ට ඒක හදලා තියෙන ක්‍රමයට ප්‍රමෝදයක් පහළ වෙනවා. අනේ මෙතන හරි පිරිසුදු මෙතන හරි නිශ්ශබ්දයි මේ ලස්සන හදලා තියෙනවායි කියලා මල්ලත් කර ගිය කෙනෙකුට වගේ අන්නේ ප්‍රමෝදය Taman ඉන්න පරිසරය සකස් කරන පරිසරය සකස් කරන්න ඕනේ. සකස් කළේ පරිශෙන්ද මේ ප්‍රමෝදය පහල කරගත්තට පස්සේ ඒ ප්‍රමෝදය ගත කරන ගත කරන මොහොත පාසයට ප්‍රීතියක් කුද්ධිකා පීති කනිකා පීති ඔක්කාන්තික පීති ඔබ්බීකා පීනසි පරණා පීති කියලා අපි ඊයවසත් මේට සමාන මාතෘකාවක් අපි පහළදී සාකච්ඡා කරා. ඉන්නේ විදියට ඒ වෙලාවට තමයි තේරෙන පටන් ගන්න අපිනායන ගතියක්. තාම කාලා නැහැ. තාම බීලත් නැහැ. මොනවත් හම්බෙලා නැහැ. නමුත් හොඳ පිසුත් දැනකට වගේ ඒ මතුවෙන එතකොට භාවනා විදින අතන මෙතන ඇඟේ පුංචි පුංචි නාලියන ගතිය, ඇඟ පුංචි පුංචි ගැස්සෙලි. ඒව නැත්තම් හොඳ සීතල වේලාවක ධනක් වමන තියෙන වතුරේ ඉඳ ගන්නකොට වතුරේ වාඩි වෙනකොට ඇති වෙන අර ගිලෙනකොට ඇති වෙන සතුටක් තියෙනවනේ. ආ, මේ වගේ ගැටි තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්න පටන් අරගෙන ඒ යෝගාවචරයා මේ ඇතිවෙච්ච මේ පිරිසුදුකම yaadena ක්‍රමයකට බාධා නොවන ක්‍රමයකට කටයුතු කරුවොත් ආදාන්තයේ සිට ඉහළා යථා කේසාන්තයේ දක්වා රෝමෝත්ගමණය වෙන්න උතුර තේරෙනවා බැටරිය charge වෙනවා වගේ උද්වේග කර වෙන්න පටන් ගන්නවා ඒ ප්‍රීතිය උද්වේග කර වෙනවයි කියලා කියන්නේ ඒ தত্ত্বය යටතේ තියෙනකොට වළක්වන්න බැරි විදිහට ඊවා යනවා පරණාපේති කියලා කියන්නේ බත්තලියක් උතුරලා යනවා වගේ ඒක උතුරා පිටි ඉතිරි පැතර යන්න පටන් ගන්නවා. මේ ප්‍රීතිය අර ඇතිවෙච්ච ප්‍රමෝදයේම තන වැඩිවක් වෙයි. යෝගාවචරයට කරණ තියෙන යමක් කරනවට වැඩිය ඇතිවෙච්ච ප්‍රමෝදේ බාධා වෙන්න දෙන්නේ නැතුව තියානින් එකයි. ඒ ප්‍රමෝදයට හේතුන කරුණු යහ එහෙමම ගංගහකට පොහොර ටික, අවුව ටික, වතුර ටික හොඳට උලං පරිසරය ලැබෙනවනම් ගහ වැවෙනවා. වවන්න බෑ. පවන ගොවියන තියෙන අවශ්‍ය පහසු කන් ටික දෙනකොට උදේ තිබුණ කහෙන්ද වෙනකොට පොලකද්ද පිපිච්ච කතියක් තියෙනවා. එහෙම දවසෙන් දෙකෙන් දවසෙන් දෙකකින් ගහ වෙනවා. ඒ වගේ මේ තරුණ ප්‍රීතිය මේ තරුණ ප්‍රමෝදය ප්‍රීතියක් පාටපත් වෙනවා. ඉතින් යෝගාචරයේ හැම වෙලාවකදීම මේක ශික්ෂාවකින් හටගත්ත දෙයක් බව එයා දන්නවා. දියුදීපදයක් නෙවෙයි. පොතක් කියවලා ගත්ත එකක් නෙවෙයි. හිතලා ගත්ත එක්කුත් නෙවෙයි. කාගේරි ආශිර්වාදයකුත් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි. මේ පරිසර දුන්නොත් ඕන මිනිහෙක් මෙතෙන්ට එනවා. මේ පිරිසුදු නිස්සද්ද පරිසර දුන්නොත් ඕන කෙනෙක් සීකී කර වෙනවා. සීලාචාර වෙනවා. ඒ වෙනස්තු පරිසරය අවුල්සාගත නම් රණ්ඩු සරුවල් නම් ඕන පිරිසුදු කෙනෙක් එතන ගියොත් එයාගේ හිතපාව කෙලසෙන්න ඉඩ තියෙනවා. මේන්න මේ ශික්ෂාවෙන් හටගත්ත බව යෝගාවචරය විතරයි දන්නේ. මොකද යෝගාචරය මේක අඩුව කරනවා දීලා හපයාගත්තේ. යෝගාචරයක සන්තෝෂ වෙන්නේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? ඒකේ ලැබෙන සතුට බුද්ධ විඳින බැරි නම් බුදුහාමුදුර මොකද කරන්නේ? ගුරුහාමුදුර මොකද කරන්නේ? පොතේ දැනුමෙන් මොකද්ද වෙන්නේ? මොකක්වත් වෙන්නේ. ඒ නිසා යෝගාචරය මේ තරුණ ප්‍රීතිය ආපගෙන ප්‍රීතියට පරිවර්තන වෙන බව දැනගෙන තරුණ ප්‍රීතිය හානි කරන්නේ නැතුව හිටියොත් පමුති සත්‍ය ප්‍රීති ජායති. ප්‍රමෝදයටපත් වෙච්ච ගන්න ප්‍රීතිය හට ගන්නවා කියන එක න්‍යාය ධර්මය. ඒ ප්‍රමෝදේ අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රීතිය. පීති මනස කායෝ වසම්පති. මේ ප්‍රීතියෙන් කියන විනායන ගතියෙන් කය මනස සංසිඳ වීමක් කරනවා. අසම්බනේ කියලා කියන්නේ සංසිද්ධ වෙනවා. හරියට මේ බොර වතුර වීදුරුවක් කබඩයක් උඩ තිබ්බහම මේ බොර මණ්ඩි එමෙිට එමෙිට එමෙිට ලොකු කැලේ ඉස්සලා තැම්පත් වෙලා ඊට පස්සේ පොඩි කැලේ තැම්පත් වෙලා කලල් රොන් මඩ සුමාන ගානක් යනවා හිමීට හිමීට තැම්පත් වෙනවා. ඒකට කියන පස්සම්බරේ කියලා. ඒක මොකුත් නොකර තැබීමෙන් තමයි සිද්ධ වෙන්නේ. ආය කලවම් වුණොත් ආය අර රොන් මඩ ඇවිස්සෙනවා. ඒ නිසා කබඩ් එකක් උඩ තිබ්බට වෙන්නේ මැජික් එකක් නැහැ. බොර වතුර ටිකක් වීදුරුවක දාලා කබඩ් එකක් උඩ තිබ්බට පස්සේ වෙන යන්ත්‍රයකුත් නැහැ, මන්ත්‍රයකුත් නැහැ, සුභාසින්චයකුත් නැහැ, පිනකුත් නැහැ, කිසිම গুপ্ত දෙයක් නැහැ. නිකන් ඕල්ලන්න නැතුව තිබ්බොත් තැම්පත් වෙනවා. ඒ වගේ අර ප්‍රමෝදේ ප්‍රීතිය ආව හිත ඒ தත්ත්වයට දිගට පස්සම්බනේ වෙනවා. ඒක නිකන් මණ්ඩි මෙතනවා වගේ, කිරියක්ටියක් මෙතනවා වගේ එහෙම තැම්පත්. තැම්පත් වෙන වෙලාවේදී කිරියක්ටිය කලවම් කරුවොත් කැදලි බැදෙනවා. නැත්තම් ඒක කුට්ටියට එහෙමයි වෙනවා. ඉතින් යෝගාවචරය අර මුල් தත්ත්ව ආවට පස්සේ ඊගාවට මට අපේක්ෂා කරන්න පුළුවන් නේ සර්වඥාන්සේ දේශනා කරපු විදිහට මේ පස්සම්බනේයි අන්නේ පස්සම්බනට අනුග්‍රහ කරන්න. අනුග්‍රහ කරන්නේ මොකද්ද? අර ප්‍රමෝදය ප්‍රීතිය දැනෙන්න වැඩෙන්න යම් පරිසරයක් දුන්නා නම් ඒක හලහපන්නේ නැතුව එහෙමම දිගට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. මේක නම් ලොකු පිනක් කියලා මම කියනවා. මේකට ලොකු පරිසර අවශ්‍යතාවයක් තියෙනවා. වෙන පරිසරයක් හම්බුනාට පස්සේ යෝගාචරයේ ඇඟ ඇස්පිල්ලම්වත් ගන්න නැතුව හොල්ලන්න පෙරලන්න නැතුව එහෙමම අර බබෙක් නිදා ගන්න වෙලාවේදී නිින්ද යනකම්ම නැලවිලි කවි කියලා එහෙම නිින්ද තැම්පත් වෙනකන් ටිකක් වෙලා ඉන්නා වගේ යෝගාවචරය ඒ පස්සම්බණය ඇති කරුවොත් කායර පස්සම්බනේ මේක තමයි ඇත්තටම කියනවා නම් ලෙඩසෝ වෙන තැන ඕනෙම කය ලෙඩක් තියෙන කෙනෙකුට මේ පස්සම්බනේ ඇසුරු කරන්න දෙනවා නම් ඒ ලෙඩ රෝග සියල්ල මෙතන සනීප වෙනවා කය මනස පස්සම්බදී කියන්නේ මනසෙත් ලෙඩ රෝග සනීප වෙනවා කයෙත් ලෙඩ රෝග සනීප වෙන නිසා සනීප වීමට සනීප වීම සම්බන්ධව හිතේමයි මානසිකත්වයේ තියෙන හිතේමයි චෛසිකේ තියෙන චෛසිකේ කියන පස්සද්ධි කියලා. බොජ්ජංග පිළිච්ච නිතරම පස්සද්ධිය ගැන කතා කරන නිසා බොජ්ජංග පිළිච්ච අහනකොට සනීප වෙනවා. මේ පස්සද්ධිය ඇතිකරන රචනා ක්‍රම ගොඩක් හොයාගෙන තියෙනවා. કૃතිමව. සමහර විටක කොකේන් වගේ සීනති කරන දේවල් වලින් රෝග මේ ලෙඩ රෝගවල තියෙන වේදනාකාරය නැති කරනකොට සමහරව පසම්බනේ වෙනවා. සමහරව බොනෝ ඇල්කොහොල් වලත් තියෙනවා මේක. ඒ වගේම මද්ද්‍රව්‍ය වලත් තියෙනවා මේක. විවිධ ಜಾති වලින් හිතේ ඩෝපමයින් කියන එන්සයිම් එක දුන්නොත් ඒ මනුස්සයා ඉන්න තැන හොඳ වචන නෙවෙයි සිංහලෙන් කියන සූස්තියකට වැටෙනවා. ඒ මොකක්වත් ලෝකේ තියෙන දේවල් මතක නැහැ. ඔහි ඒක තැම්පත් වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඇල්කොහොල් දීලා නෙවෙයි මේක කරන්නේ. මද්ද්‍රව්‍ය දීලා නෙවෙයි මේක කරන්නේ. කිසිම මොනවත් නැතුව සීලයක් කරා සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධයි. ශික්ෂාවෙන් උඹට අවශ්‍ය සංඥා උඹට ගන්න පුළුවන් ශික්ෂාවෙන් උඹට ඕන ඕන සංඥා වයින් කරන්න පුළුවන්. ඉස්දම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ගොරෝසු තැන ඉඳලා එන්නේ එන්නේ එන්නේ පස්සම්බනේට ගියාම ඉතින් මේ නිසා තරුවත් chance මේකට අත්ත කුසලිය කියලා කියනවා. සම්කේතයෙන් කේම දැනගෙන දවසට සැරයක් දෙකක්වත් ඒ සායයට කයට අවශ්‍ය කරන්න ආවේ සංසිද්ධියව දෙන්නේ නැත්තම් ඒ මනුස්සයා කරත් බැඳගත්ත ගොණෙකින් අමන විදියට වැඩ ගන්න කරත්තකාරයක් වගේ මේ ශරීරයෙන් අකාලේ ලෙඩ කරගන්න. මනස අකාලේ ලෙඩ කරගන්න මොකද කයට මනසට අවශ්‍ය පස්සම්බනේ පස්සද්ධිය දීලා නැහැ. උපයන්න දන්නේ නැහැ. ඒ වගේම එයා හිතන මේ පස්සද්ධිය හම්බු වෙන්නේ ඇල්කොහොල් වලින්, මත්ද්‍රව්‍ය වලින්, කාන්තාවන්ගේ මුදලෙන්, ලාභෙන් සත්කාරයෙන් සම්මානේ සීලෝකෙන් අනුන්ගේ ආශිර්වාදයෙන් දෙයන්ගේ ආශිර්වාදයෙන් අයියෝ මේ පස්සම්බනේ කියන දේ Tamange ශික්ෂාවෙන් උපයා ගන්න බැරි මිනිසයා බුද්ධමාකාර වල්කම් කරනවා දාසකම් කරනවා බත් බැලපම් කරනවා දන්දිනවා ගිහිලා කකුල් දෙකලා අයියෝ මට මේක දෙන්න කියලා අනේ අර නරුමයා අර බත් බූසා තමන්ගේ තියෙන ධර්මයේ දන්නේ නැතුව හිත ඇතුලේ තියෙන මේ චෛසිකේ දන්නේ නැතුව එතෙන්ට උනාට පස්සේ දුස් කියලා වැඩක් නෑ මොකද මේ පදේට ඇවිල්ලා ශික්ෂාවක් කරා ඒක ගන්න දන්න පිළිස නුගිනිය හැකි තරම් ටිකයි මනුස්ස ප්‍රජාය. ඔක්කොමලා කරන්නේ කො දෙයියෙක් හොයාගන්න නැත්නම් බ්‍රහ්මෙක් හොයාගන්න නැත්නම් ආම්දුර කෙනෙක් හොයාගන්න එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලී යනවා එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා එහෙම නැත්නම් රසායනික බේත් පාවිච්චි කරනවා එහෙම නැත්නම් ස්ත්‍රී දූර්ත වෙනවා නැත්නම් සූදු කෙලිනව වුණ හරි දෙකින් මත් වෙනවා. ඔක්කොම බුදුසසුනේ මදයට පමාදයට හේතු වෙන දේවල් කියලා සඳහන් කරනවා. මේ පරණන්නේ අප්‍රමාද ප්‍රතිපදාව. අප්‍රමාද ප්‍රතිපදාව මොකද්ද දරගන්නේ මේ ඔක්කොම වල ධර්ම තියෙන ඇතුලේ. ඒ පිටින් ජක් ගහලා කරන්න බැරි නෑ. නමුත් පිටින් ජක් ගහන තාක් 16යි බත් බැලයි කැඹිරිල්ලක් බුදුජානනාංශගේ පූර්ණ රැස්වි දෙන්නේ නෑ. ධර්මයේ දන්නේ නැහැ. නමුත් වෙන දෙයක් නැති නිසා අහිංසක වුණාට පස්සේ මිනිස්සු කස්කල් සරණ යනවා. දිව්‍ය සරණ යනවා. අර බුද්ධ බලවේග මේ බුද්ධ වාසන ඉති කරන්න දෙයක් නැහැ වෙන කරන්න දෙයක් මිනිසා දන්නේ නැහැ. ඔක කවදා හරි යෝගාවචරය මේ ඔක්කොමත් කරන ගමන් හෝ මේ විදියට අවිල්ලිවලා පස්සම්බනේ අඳුරගත්තා නම් මචං දන්නවනම් අනිත ඔක්කොම දෙවන්නේක් සම්බන්ධයි දෙවෙනි දෙයක් සම්බන්ධයි මේක කිසි දෙයක් සම්බන්ධ නැහැ කියලා මේක තමයි විමුක්තිය කියන්නේ. මේක තමයි විඳහස කියලා කියන්නේ. මේක තමයි අත්හැර දැමීම කියන්නේ. වෙන දේවල්ෙන් කරන්න බෑ නෑ. කවදාකවත් මේ පස්සම්බනේ තරම් දෙවෙන්නකින් කරන දේ දෙවෙනි කෙනෙක්ගෙන් මුදලෙන් කරන දේ ලස්සන නෑ, සුන්දර නෑ, අවස්ථානෝචිත නෑ. ඉතින් අපිට සමම්පිච්ච නැත්නම් අපි ගැටපිච්ච අරන පූජාව කරනවා. ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් මේ කතා කරන්නේ සමම්පිච්ච වගේ දෙයක්. නැති වෙනකොට ගන්න ගැටපිච්ච જાතියක් තියෙනවා. ඉතින් වැඩේ යන්න ඕන නිසා අපි ගෙවල් වලදී පෞද්ගලික ජීවිතයේදී සම්මුතියේදී සමාජයේදී වකර අද්භූතයන් දෙපින්ලා දෙන ඔබ කවදාහරි සතුට වෙච්ච වෙලාවක බලපං ඔය සතුටට හේතුවක් සිද්ධියක් ඔක්කොම ඇතුළත තියෙන මේ ප්‍රමෝද පීති පස්සද්ද කියන චෛසික තුනේ තියෙන එක සල්ලි වලට ගන්න බෑ සුපර් මාකට් එකේ නෑ ඒක ඇති කරන්න අඩුම ගැඩුම පිට තියෙනවා නමුත් ඒක අඩු ගැඩුම අත්‍යවශ්‍යම නෑ ශිල්පින් යනකොට මොකක්වත් ඕන කරන්නේ ආන්නේ විදියට පස්සද්ද කායෝ සුඛං වේදිතී. ආ එතකොට ජීවිතයේ manussකම වර්තමාන මොහොතේ සුඛය අරමුණේ රසය තේරෙන්න පටන් ගන්නවා මේ ජීවිතයේ සුවපත් වෙන්නේ මොකවත් නැති වෙලාවයි. ඇහැට රූප නැති වෙලාවයි තමයි යේසු කියලා ලැබෙන්නේ. කනට ශබ්ද නැති වෙලාවයි තමයි යේසු කියලා ලැබෙන්නේ. නාසයට ගඳක්, දිවට රසක්, ඉන්න කයක්වත් තේරෙන්නේ නැතු තරමට ගිය වෙලාවයි තමයි නියම සුඛය ලැබෙන්නේ. ඒ සුඛය කාම සුඛයට ගියාම වෙන්නේ ඇහැට රූප පෙන්නලා ඇහක් තියෙන්න ඕන රූප තියෙන්න ඕන. කනක් තියෙන්න ඕන ශබ්ද තියෙන්න ඕන. ඒක සේරම බාහිරය සම්බන්ධ දෙනවා. ඒසා පස්සද්ධිය හරහා ගන්න සුඛය භාවනාමය සුඛය නිර්ාමිසයි. අපේ ස්පෝසත්තිය සඳහා හම්බ කරන දේවල් වලින් වෙන් වෙච්ච තරමට තමයි සැප ලැබෙන්නේ. ඒකෙන් කියන්නේ පෝසත්තුත් නිවන් දකින්න බෑ පෝසත්තුට නිරාමසුසුක ලබන්න බෑ කියලා හිත පෝසත් වෙලා තියෙනවා. ආ දැනගන්න ඕනේ මේ පිට තියෙන රූප සද්ද ගන්ධ රස හරහා ලබන සැප තිරච්ඡානගතයි තිරිසක්. ඒක ඕනේ තිරිසෙකට ගන්න පුළුවන්. මිනිස්සියෙකුට ඒකත් ගන්න පුළුවන්. ඊට අමතරව ආධ්‍යාත්ම හරහා සීලය හරහා සංඥා හරහා පස්සද්ධිය ප්‍රියමේ ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය හරහා නොමිල ගන්න පුළුවන් අර ආමිෂ සුඛේ තරංගකින් කවුරුර පළද්දලා ගන්න ඕනේ මේ පස්සද්ධිය ප්‍රීතිය නිතරංග ජය මේ ශීතේ කවුරුවක්වත් නැහැ වයිට් කරන්න කවුරු පරද්දලත් නැවේ මේක නේ කවදාකවත් මේ පස්සද්ධියට ඊර්ෂ්‍යාකාරෝ නැහැ ඊර්ෂ්‍යා කරන්න බෑ මොකද ඕනම කෙනෙකුට ශික්ෂාකාරක වෙලා ගන්න පුළුවන් නමුත් කවුරුවක්වත් ඒ පැත්තට යන්නේ අර කුණු කොටටම රණ්ඩු කර කර අරයට වැඩිය මෙයාට ඊර්ෂ්‍යා කර කර රණ්ඩු කර කර ආ කාම සුඛේ තප්පටි පස්සේ තමයි දුවන්නේ ඒක සංගරාජ හමුදුරන්ගේ බලු දානේ වගේ. මේ සංගරාජ හමුදුරන්තුළු මේ බල්ල හැමදාම දඟලනවා. ඊට වටින රතෙක් නේ ඔක්කොටම ගල් රජුරවන්ට බලු දානේ තිබුණා. ඉතින් රාජ සංගරාජතුතු කියවලු රජුරකවලු දෙන්නම් කියලා. ඊට පස්සේ එන අනබෙරලන්ඩේ ඒකවලු නුවර පළාතින් ඔක්කොම බල්ලන්ට ගෙනල්ලා මහමෙවුනාවේ මේ මේ ඉස්සරහ තියෙන පිටියේ බඳින්නේ කියලා. මළුවේ බල්ලෝ බැඳලා හරියට වෙලාවට බත් ටික ගිල්ල දැම්මට පස්සේ බත් පැත්තක දීදී බල්ලෝ සේරම එකිනෙකා කපට වැටෙනවා. ඉතින් 11 12 අතර එන්න ගෝසාවල රජුටවල මොකද කොළව බලපියා මේ බල්ලෝ කෑ ගන්න. අද සංගරාජ රාමුතුරන්ගේ බලුදාරේ. උන්ට බත් කන්න වෙලාවක් නැහැ. අර බක්කරේ සින සනීපේ නිසා අනිත් බල්ලා ඒ බත් ටික කයි කියලා ඌව කණ්ඩා හදනවා. මිසක බල්ලෝ කා කොට වැටෙනවා. මිසක බත් එක්ක කන්න උඩ. මේ මනුස්ස ජීවිතය හම්බෙලා තියෙන නිරාමිෂ සුඛයටත් එක වෙලා තියෙන්නේ මේ කාම සුඛයට රණ්ඩු කරලා ඉවරනකොට හොඳ පණ ගිහිල්ලා. නිරාමිස සුඛය බලා ගන්න ඒකේ හේම බලාගෙන ඉන්නවා නේ මේ මෝඩ තකතිරු වහන්සේලා කවදානම් මේ ශේෂ්ඨට එයිද කියලා ඉන්නේ නැහැ ඒගොල්ලෝ කාම ශේෂ්ඨේ උද්දේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු ඉතින් බුදුසසුනේ සඳහන් කරනවා මේ ශික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති ශික්ඛා ඒකා සංඥා නිරුද්ධ ඔබ දන්නවනම් ශිල්පේ නැත්නම් ශික්ෂාව ඔබ දන්නවනම් හැසිරෙන හැටි කීකරු කරගන්න හැටි මේ සංඥා ඕන වෙලාවක ගන්න. එකකින් අදහස් කරන්නේ මේ කාම මේ ආමිෂ සුඛේ ප්‍රතික්ෂේප කරන්න කියලා. මනුස්සත් එක්ක ජීවත් වෙනකොට කාය නඩත්තු කරන ආමිෂ සුඛේ පාවිච්චි කරනවා. පාවිච්චි කරන පහත් කළ සලකන්නේ නැහැ. නමුත් දැනගන්නවා මේ ආරමුණකට හිත තියාගෙන රූපෙන් සද්දෙන් ගන්ධේ රසෙන් අයින් වෙච්ච වෙලාවකට ඇත්තම කියනවනම් හිත තිබ්බ ආරමුණත් සියුම් වෙලා ගිය වෙලාවක ඒ ඇතිවෙන ඒකෝදී භාවයේ සමතය ඒ සමාධිය ඒ නිර්ාමිෂ ගතිය ශිල්පෙම්මනේ ගන්න දෙන්නේ. සල්ලි වට ගන්නත් බෑ, රණ්ඩු කරලා ගන්නත් බෑ, ඊර්ෂ්‍යා කරලත් බෑ, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් බෑ, ශිල්පෙම්මයි ගන්න දෙන්නේ. ආන්න මේ විදියට ගිය වෙලාවට ඒ කෙනාට ඒ විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා උපදී. කාම සංඥා ප්‍රහාණය වෙනවා. නැත්නම් කාමච්ඡන්දය අයින් වෙලා චිත්ත ඒකාග්‍රතාවය මතුවේ. ඒ භාවෙච්ච සංඥාවට කියනවා කාම සංඥා කියලා. අපි මෙතෙක් කල් විඳපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව මතක සහ ඒවට අදාළ රූප ධර්ම වලින් හිත අයින් වෙනකොට හිතේ ඇති වෙන තත්ත්වෙට කියනවා ඒකාග්‍ර භාවය කියලා. නීවරණ වලින් අයින් වෙලා ඒකාග්‍ර භාවයට එනවා වගේ උට්ටපා සූත්‍රයේදී සංඥා පැත්තෙන් කතා කරන කියන්නේ කාම සංඥා නිරුද්ධ වෙලා <coughs> නිරුද්ධ වෙලා විවේකජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥා වෙනවා. තමයි තේරෙනවා මම දැන් රූප සද්ද ගන්ධ රස වලින් විවේකයි. ඇහැකන දිවනාශයකයි විවේකයි. ප්‍රීතිය තියෙනවා. සුඛය තියෙනවා. ඊටාම සූක්ෂම සංඥාවක් වෙනවා. අර සූක්ෂම වූ ආනාපානවත් තේරෙන්නේ නැති. කුරුසු ආනාපානේ සූක්ෂම වෙලා සූක්ෂම ආනාපානය තේරෙන්නේ නැහැ. නමුත් තමයි තේරෙනවා නිකන් හරියට විවේක ස්ථානකට ගියා වගේ අජට අවකාශයට ගියා වගේ මොන දෙයක්වත් හැප්පෙන්නේ කරන්නේ නැති යන්නේ සුකුම සත්‍ය සංඥාව උපදිනවා. ඒ සුකුම සත්‍ය සංඥාවට ඉන්න බෑ අහල පහල කරවත් කාම සංඥාව තියෙනවා. ඊයේ වෙච්ච කාමයක් ගැන හිතනවනම් ඒත් බෑ. හෙට කරන්න තියෙන කාමයක් ගැන හිතනවනම් ඒත් බෑ. වෙන තැනක තියෙන කාමයක් ගැන හිතනවනම් ඒත් බෑ. වෙන කෙනෙක් සම්බන්ධ පිළිබඳ හිතනවනම් බෑ. අන්නේ සුකුම සත්‍ය සංඥායන වල පළවෙනි වතාවට යෝගාවචරයා සීල ශික්ෂායිම පැනලා සමාධි ශික්ෂා ශේෂ්ඨයට බහින. ඉතින් මෙතන හරිනම් මේ පොට්ටපාස සූත්‍රමික ප්‍රථම ධානයේ කියන නම සඳහන් වෙලා තියෙනවා පොට්ටපාස සූත්‍රයේම සඳහන් වෙලා නැහැ. ඒ නිසා පේන්න තියෙනවා මේකට සමාධියෙන් යන්න පුළුවන් විපස්සනා යන්න පුළුවන්. විපස්සනා යනකොට යම් කිසි කෙනෙකුට හොඳට තේරෙනවා නම් අර හිතට බාධා කරපු මේ කාම ඡන්ද ආදී දේවල් විනුවට තමන් ගත්ත ආනපානිය හෝ නැත්නම් මේ මම දැන් මෙතන කියන එක හුදුට ඇතුළට ගිහිල්ලා ඒකට නිවැසිලා ඒකට ගෙවැදිලා ඒක ඇතුලේ තමන් අරසා වුණා වාගේ මේක මම හැබෑ ගෙදරට ගියා වාගේ පොඩි එකේ කම්මගඩොක්කට ගියා වාගේ ආවෙක් තමන් බුදින් ළඟින පැලැස්සට ගියා වාගේ මේ විවේකජ පීචිසුඛ සුඛම සත්‍ය සංඥාවට ගිය බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක පළවෙනි ධානයේ කියන ලේබල් එකට දානවද නැද්ද කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. ඕනේ නම් කියන්න පුළුවන් සමාජයේ ක්‍රමයේ අරගෙන මේ වෙලාවේදී විතක්ක ਵਿਚාර කියන දෙක අරමුණට හිත මෙහෙවන එක යන්නේ අරමුණටමයි පිට යන්නේ. විචාර බුද්ධිය හොඳට දන්නවා මගේ හිත ආස්වාසයේ තියෙන ප්‍රසවාසයේ නෙවෙයි කියලා. ප්‍රසවාසයේ තියෙන ආස්වාසයේ නෙවෙයි. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳිලයි. ඒකත් අහම්බයක් නෙවෙයි ශික්ෂාවෙන් වෙච්ච බව හොඳට ਵਿਚාර බුද්ධියට තේරෙනවා. එතකොට පහළ වෙන මේ පීති සුඛ සහිතව හිත හොඳට ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වීම නිසා කාමච්ඡන්දයයි. ප්‍රීතිය නිසා ව්‍යාපාදයයි. විතක්කේ නිසා නිදිමතයි. විචාර බුද්ධිය නිසා සැකසඥා නැති වෙනවා. සුඛය නිසා අතීතනාගත විහිිත යන්නේ වර්තමාන මේටිනවා. මෙන්න මේක ආවට පස්සේ සර්වඥාන්චාර කියාවු කාරණාව සාතික කළ පෙන්වන පොට්ටපාදට මෙන්න මේකයි පොට්ටපාදවම කියන්නේ ඔබට මේ ජීවිතයේදී manussත්වයේ ඉක්මල දේවත්වයට ප්‍රඥාත්වයට යන්න ඕනේ නම් ඔබට මැරිලා බ්‍රහ්මෙත් එක්ක හාද වෙන්න ඕන කමක් නැහැ බ්‍රහ්ම මේ පාදේ බ්‍රහ්ම පදේ වෙන ධ්‍යාන භාවනා කරපන් ධ්‍යාන මට්ටමේ ඉන්නකොට ඕක තමයි බ්‍රහ්ම ලෝකේ කියන්නේ. බ්‍රහ්ම විහරණ කියලා මේවට කියන්නේ. බ්‍රහ්ම විහරණ. ප්‍රත්‍යක් ආයමොද මේ ධ්‍යාන මට්ටමේ ඉඳද්දී දෙවන්නේ ගැන හිතන්න බෑ. බ්‍රහ්ම ජීවිතය කියන්නේ එකයි. බ්‍රහ්ම ලෝකේ පිරිමි කියලා කියන්නේ. කාන්තාව නැහැ. ඒ වගේ තමයි ප්‍රථම ධ්‍යාන ගියා වෙසේ ගෑණියක් ගියත් පිරිමියෙක් ගියත් එයාට සහචරයක් හෝ සහකාරියක් ගැන හිතන්න බෑ. හිතපො ගමන් ධ්‍යානෙ ඉන්න බෑ. ඒක නිසා ධ්‍යානෙ ලැබලා මේ ගෑණිට ටිකක් මේක දෙන්න ඕන කියලා හිතුවට ඒව කරන්න බෑ ඒකේ. ගෑණි ධ්‍යාන ලැබුණා අනේ මගේ මිනිහටත් පොඩ්ඩක් මේකෙන් ටිකක් දෙන්න ඕන කියලා රසමසෝලක් වගේ ඒක හිතනකොටම ධ්‍යානි කරා. ඒ නිසා ධ්‍යානෙ රකින්නයි කියලා කියන්නේ බ්‍රහ්මවත්වක් රකින්නේ. බ්‍රහ්මචර්යාවක් රකින්නේ. මේක බ්‍රහ්මචර්ය ජීවිතයේ සීලෙ ඉක්මවීමක් කියලා කියනවා. නමුත් මම මේ මතක් කරේ මේක අර්පණා සමාධියමයි ප්‍රථම ධ්‍යානෙමයි කියලා මේක සඳහන් කළා නැහැ. මේක සඳහන් කරන විවේකජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥාට හිත වැටෙනවා. මේ ඇතිව නිසා ඇති වෙන අලුත් සංඥාව නිසා කාම සංඥාව ප්‍රහාණය වෙනවා. මේක අත්දකින්න පුළුවන් එකම කෙනා තමන්මයි. ඒ නිසා සුතමේ ඥානෙ තියෙනවා. සුතමේ ඥානෙ නැති වුණාට මෙතෙන්ට යන්නේ නැත්තේ නෑ. යනවා. නමුත් දන්නේ නැහැ මොකද උනේ කියලා. ඒ නිසා විවේකජ පීචිසුඛ සුඛප සත්‍ය සංඥාවට ආවට විවේකජ පීචිසුඛ සුඛප සත්‍ය සංඥී වෙන්නේ නැහැ. එනිසා ආයත් වාක්‍යයක් සරුවචන සඳහන් කරනවා මේ විදිහට විවේකජ පීචිසුඛ සුඛප සත්‍ය සංඥාට ගියාට පස්සේ ඒකේනා විවේකජ පීචිසුඛ සුඛප සත්‍ය සංඥී වෙනවා. දන්නවා මම මෙච්චරක් ගෙවම් කරලා මෙච්චරකට ආවා ආවේශීලෙන් මේ සංඥාව මෙන්න මේ විදිහට මාරුණා දැන් ඉන්නේ සුඛ සත්‍ය සංඥාව කියලා මේකටම නැවත නැවත යෑමෙන් තව කෙනෙකුට කියන්න පුළුවන් අර හන්දියෙන් හැරියම් මේ හන්දියෙන් හැරෙන්න එපා මෙතනින් ගියාම මෙන්න මෙහෙම තැනක් තියෙනවා එතනින් හැරියම් කියලා හරියට ගියා පාර කියන්න පුළුවන් සංඤී වෙච්ච දවසේ සංඤී කියලා කියන්නේ මම මෙතනයි ඉන්නේ කියලා දැනගන්න කිතු උගෝදනේ කිතුනා මේක රහසක් මේ ගුරු මුස්තියක් සමහර දන්නවා ඒගොල්ලෝ කරනවා අපිට බෑ කියන්නේ එක ක්‍රමයයි තියෙන්නේ වැරදි වැරදි කරන්න බනහමින් කරන්න කරමින් බනහන්න. කර කර ඉනකොට තමයි තේරෙනවා. ඒ ප්‍රායෝගික ඥානියත් පොතේ ඥානියත් දෙක අතිනතගත දවසේ තමයි සංඥාව ඇති වුණාට පස්සේ සංඤී වෙන්නේ. සංඥා සහිත පුද්ගලෙක් බාටපත් වෙන්නේ. ඒ නිසා සංඥාව ඇති වෙච්චි නැති කෙනෙක් නම් මේ ලෝකේ නැහැ. ඒ සංඥා ඔක්කොමලා දන්නවා. එක්කෙනෙකුටවත් අලුත් නැහැ. නමුත් මෙන්න මේ හට නැහැ මේ සරුවචනාසේ කියන්නේ කියන එක දන්නේ. ඉතින් එතකොට මැනිකක් පය ගෑවිච්ච පොට්ටෙක් වාගේ මේ කාම එක නිල්මණිකක් දන්නෙත් නැහැ, බද්දරාගයත් දන්නෙත් නැහැ, මොකද්ද දන්නේ? ගලද්ද දන්නෙත් නැහැ. ඉතින් මනුස්සය සලකන්නේ නැහැ. දන්න මනුස්සයා වැඳලා ගන්නෙ. අනේ අම්මේ කඹර කඹර හිටපු ජීවිතේ අදින් පස්සේ දාසකමක් නැහැ, උන්න හම්බුනායි කියලා ඒ දේ අඳුනා ගැනීම සංඥාවෙත් වැදගත් තැනක් තමයි සංඥාවටපත් වෙච්චා මේ සංඤී තත්වය කියලා දැනගන්න ඒකට ගොඩක් බනහන්න ඕනේ ඒ සූත්‍රමය ඥානෙ ගොඩක් ඕන. ඒ වගේම තමයි දැනගන්න ඕනේ බුදු කෙනෙක් පහළ නොවුනා නම් මේක රැල්බුරු ලැල්ලා කියලා දෙන්න කවුරක්වත් නැහැ. මීට කලින් ඇත්තට බ්‍රාහ්මණයෝ මේකට ගිහිලා තිබ්බා. නමුත් මෙච්චර ලස්සනට කැඳේ ගල බීරුවා වගේ ව්‍යාකරණ අනුකූලව මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක වෙන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති. සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියන එක පිරිසුදු කළා කියලා නෑ. ඒ නිසා මේ පිරිසුදු කළා කියන කියමනටත් අපි ධර්ම රත්නය කියලා වඳිනවා. ඒක හත්දකින අත්දැකීමයි පිරිසුදු කරන ඥානයයි එකතු වෙච්ච දවසේ තමයි අපිට සංඤී තත්ත්වයට එන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට යමින් බණ භාවනා කරමින් බණහමින් කර කර යනකොට අඤ්ඤේ සංඤී තත්ත්වයට පළවෙනි සුකුම සත්‍ය සංඤී සංඤී තත්ත්වයට ආවට පස්සේ ඒක නා ආධ්‍යාත්මිකයි. ඒ ගත කරන කාලය තුල දීවරණ ඔළුව ඇතුළට එන්නේ නැහැ. ඒ தත්ත්වයට පිළිගත කළොත් බ්‍රහ්ම ලෝක උපත්ති ලැබෙනවා. ඒ වගේම මේ தത്വයට උත්කෘෂ්ඨ මට්ටම, මධ්‍යම මට්ටම සහ හීන මට්ටම කියලා ධ්‍යාන தত্ত্ব තුනක් තියෙනවා. හීන தත්ත්වයේ තියෙන එකන එච්චරම කියන්නේ ප්ලේන් එකේ ගියාට එයා ඉකොනොමි ක්ලාස් එකේ යන්නේ. බිස්නස් ක්ලාස් එකවත් ෆස්ට් ක්ලාස් එකක් නෙවෙයි. ඒකෙම තියෙනවා බිස්නස් ක්ලාස් කියලා තියෙනවා සමහර ලොකු ප්ලේන්ස් වල ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. ඒ ප්ලේන් එකම තමයි නමුත් විශේෂ සැලකිලි තියෙනවා බිස්නස් වලටයි ෆස්ට් ක්ලාස්. ඒ වගේ තමයි ධ්‍යානයේ පළවෙනි එක හීන මට්ටම යන්තම් නීවරණ ටික තඩමාඩු කරගෙන මැද පොඩි ඉඩක් තියාගෙන පුළුවන්. නමුත් මධ්‍යස්ථ මට්ටමට ගියාම පේන තෙක් හරි එක නීවරණ නැහැ. ලකු ඉඩ පාඩුවක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමට ගියාම හොඳ විශ්වාසයක් තියෙනවා ඒ නීවරණ කියන්නේ බොහොම තුච්ච නිකන් මේ බත පාහිනකොට උලම්පාර වදිනකොට කුල්ලෙන් පිටකාටෝ බග් ගසලම යන බස් කාලා පිට කාටුව ඊගාට තියෙන කාටුවන් ටික අසරයි. ඊට පස්සේ බත. බත එතනම වැටෙනවා. එතනම හෙල්ලෙන්නේ නැතුව ඇටේ හිටිනවා. කාටුව පිට කාටුව වීසිලා යනවා. ඒ වගේ මේ පිට කාටුව වාගේ තමයි හීන මට්ටමේ ධ්‍යාන. ඊට පස්සේ මැද තියෙන කාටුව වාගේ හිටියක් කැලි කැබලි තාම තියෙනවා. ඒ වගේ තමයි මධ්‍යමට හොඳම ධ්‍යාන මට්ටම බත වාගේ. ඒ බොහොම තෙදයි. බත පායනකොට හොඳට පේනවා වී ඇටේ රත්තරන් පාට වෙන් වෙනවා. කාටුවයි පිට කාටුවයි මට්ටම් දෙකකට වෙන් වෙලා හිටින කරනකොට වයි. ආන්නේ වගේ මේකෙත් මට්ටම් තුනක් තියෙනවා. ඒ නිසා ධානයට ගියත් ඒකේ සමානකමක් නැහැ. ඒ ලාමට ලාවට ධානයට යන එක නම් සුත්ත විඥාන ඉච්ඡර නැහැ. එයා දන්නේ නැහැ කෝකද පහුනේ කෝකද ඉතුරුනේ කෝකද ආවේ කෝකද ගියේ කියන එක දන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක බුද්ධියක් තියෙනවා. සතුටක්. බාසික ෆුට්බෝල් එක යනවා වගේ. එල්ලිලා ෆුට්බෝල් එක යනවා වගේ ගමන යනවා. ඒ වගේ මේ ධ්‍යාන රිත් මට්ටමක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාදට කියලා දෙන්නේ ඔක හේතු අප්‍රත්‍යෙන්නේ නැහැ. ওই ධර්මයේ ආත්මයයි කියලා ගන්න දෙයක්වත් නැහැ. මහානෙක් සමන බ්‍රාහ්මණෙක් කියලා ආශිර්වාද කෙරුවට ඉන්නේ නැහැ. සර්බලධාරී දෙවි කෙනෙක් කියලා ආශිර්වාද කෙරුවට ඉන්නේ නැහැ. ඒ හිතාගෙන ඉන්නේ තමන්ට තමන්ට ආත්ම විශ්වාසය නැති කට්ටිය දෙන නිදාසර කරුණු විතරයි. ආත්ම විශ්වාසය ඇතිකරණ්ඩයි බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාද හම්බ වෙලා මේ විස්තර දෙන්නේ. නිසා භාවනා කරන කට්ටිය තේරුම් අරගන්න ඕනේ මේක අමාරු බව හැබෑව. කල හැක්කක්. ඒක සඳහා සමත පුබ්බංගම කට්ටිය කියන විදිහට ප්‍රථම ධානයේටම යන්න ඕන කමක් නැහැ. මේ කියන ලක්ෂණ ටික තියෙනවනම් ලාමක මට්ටමේ සමවදින්න පුළුවන්, මැද මට්ටමේ සමවදින්න පුළුවන්, උත්කෘෂ්ඨ මට්ටමේ සමවදින්න පුළුවන්. ඒකේ ඉන්නා තාකල් ඒකේ නටේ සුකුම සත්‍ය සංඥාව. ඇත්ත සුකුම සංඥාව අත්දකින්න පුළුවන් හොඳටම කියනවනම් ඕක පළිනතාවට නෙවෙයි අත්දකින්නේ ඕක අනන්තවත් අත්දකලා කියනවා. දැන් ඒක වෙන් කරලා විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් නිසා වටිනාකමක් තියෙනවා. නැත්තම් මේ නැති එකක් නෙවෙයි මේ මතුවේ. තිබිච්ච එකක් වෙන් කරලා ගන්නවා. හරියට මේ කරලා කරලා කරලා ඒ දලං කැලි ටිකයි මැණික් ටිකයි විතරක් අන්තිමට කුඩේ තියාන කරනවා වගේ අත්තර මර මඩ සේරම අයින් කරලා ගන්නවා වගේ ඒ ටික වෙන් කර ගන්න පුළුවන්. එතකොට ලොකු වටිනාකමක් තියෙනවා. ඕනම දෙයක මේ ලෝකේ අනිත්‍ය වලින් අයින් කළ වෙන් කරපු ගමන් ඒකට වචනයක් පාවිච්චි කරන පිවිතුරුයි කිය. තඹවල තියෙන තුත්තනාගම් අනම්මන සේරම අයින් කළා 100 100ක් තඹ ගත්තොත් අත්තරන් වගේ ගණන්. වතුරේ තියෙන පාට ගඳ රස හැඩේ ඔක්කොම අයින් කරපුවාම මේ වතුර ආසුත ජලය පුදුමාකාර වටනවා. රත්තරන් වල තියෙන කුණු අයින් කළා කරත් 107ට ගත්තට පස්සේ කිසි තැනක හේතු කරන දෙයක් නෑ ගන්න පුළුවන්. අපි තියෙන්නේ මේ කාම ලෝකේ කලවම. හැම රත්තරණක්ම මාතු. හැම වතුරටම මොන හරි දාලා. ඉතින් ඒ නිසා ඒක වගේ වැඩි කරන්න කියලා දාන්නේ. වතුරට දාන හැම දෙයකින්ම වතුරේ පිවිතුරු බව කැලසෙනවා. රත්තරන්ට එකතු කරන ඕනම දෙයකින් රත්තරන් පිරිසුදු බවක් කියලා පිරිසුදු තඹ වලට මොනවා ගෑවුණත් තඹේ පිරිසුදු කර නැතිනවා. බුදුහාමුදුරුවෝ පිවිතුරු. උන්වහන්සේ කෙලස් ටික දන්නවා එහෙම තියෙනවා කියලා සෝබන දාස් ටික දන්නවා උන්වහන්සේ කියන එක පටලවිලක් නෑ අපේ තියෙන්නේ ඔක්කොම තියෙනවා බුදුහාමුදුරුවෝ තියෙන සේරම තියෙනවා අනාගන තියෙනවා මෙන්න මේ අනාගත එක පිළිවෙල කරගන්නයි අපි මේ නැති දෙයක් හොයන්න නෙවෙයි. තියෙන දෙයක් විශ්ි කරන්නත් නෙවෙයි. මේ කක්ක ටික කක්ක තියෙන තැන තිබිච්චාවයි කැම ටික කැම තියෙන තැන තිබිච්චායි ඒක ඕන කෙනෙකුට කියතයි මේ කැම කාමරෙන් කාලා කියලා අන්න වැසිකිළිය තියෙනවා හොඳම දැලකෙන්න කක්ක එකයි වැසිකිළියයි කැම එකයි දෙකම මියසේ තියලා ඉවරලා සුදුසු එකක් ගන්න කිව්වොත් ටේබල් මනස් දන්නේ මේෂයක් අරින්න දන්නේ එහෙනම් කැමෙන් කියලා වැසිකිළිය තියලා කිව්වත් හොඳ කැම ටිකක් තියෙනවා කියලා ගන්න කියලා ඒ හරියන්නේ නැහැ එනිසා <clears throat> මේ අපි ළඟ තියෙන මේ මනුස්සකමේ පිවිතුරු භාවය කියලා කියන්නේ මොනම දෙයක්වත් පිටින් එන්නෙත් නෑ මොනම දෙයක්වත් මේකෙන් අයින් කරන්නෙත් නෑ මේ දෙක වෙන් කරනවා හරියට පරණ යකඩ කෑල්ලක් අරගෙන කාන්දමක උලලා උලලා යකඩ කෑල්ල කාන්දම් කරනවා වගේ යකඩ කෑල්ලට බර වැඩි වෙන්නෙත් නෑ මොනවත් වෙන්නේ නෑ ඒක උතුරට හැරෙන ගතියක් එනවා යකඩයක් කාන්දමක් ඇසුරු කරන්න ඇසුරු කරන්න යකඩේ උතුරට හැරෙන ගතිය වැඩි වෙන නිසා ගුණයක් යාට ඉන්න ගුණයට නැමෙන ගතියක් වෙනවා එනිසා මේ ශික්ෂා නිසා ඊටාම සමතයක් කතා කරන්නේ පළවෙනි ධ්‍යාන මට්ටමක් ගැන කතා කරන්නේ එතෙන් යනකොට මේ මනුස්සයාට ගියේ තියෙන හැදිච්ච ගතිය උස්සස් ගතිය ආර්ය ගතිය සීලාචාර ගතිය මහත්ම ගතිය එන්නේ එන්නේ එන්නේ නැහැ. ඔක එක දවසෙන් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරණ තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්නේ නැතුව ඒකට බාධා වෙමින් තියෙන යම් ධර්මතා කොටසක් තියෙනවානේ බාධා වෙන දේවල් වලට පොහොර දාන්න එපා. පව් කරන්න එපා. ඒසොට ඉබේම අර හිතේ තියෙන කුසලය මතුවලා එනවා. මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ අලුතෙන් මොනම කුසලයක්වත් ඕනේ මේක එක RNA DNA අංශුවක් පාසා මුළු මානවයාගේම ඉතිහාසෙ මේකේ තියෙනවා. අපේ අම්මා අප්පා දීපු දෑවැද්ද විසරන්නේ ගුරුවරයා අපිට ඉතිහාසය භූගෝලය කියලා උගන්වපු එක නෙවෙයි දැනුම තියෙන එකට එළියට ඒ ගන්න විදියක් නැහැ මේ කෑදරකම නිසා. අපි එකක්ම අල්ලගෙන ඒකම දීපන් කියලා කියන නිසා පටු භාවයේ නිසා රුචර්ජකම් නිසා අපේ හැකියාවල් මතුවෙන්නේ. රුචර්ජකම් වලට කියන්න තියෙන කොහොඳ අයියෙන්බට සේවයේ කැඳවපුවාම වරේ. සේවයේ කැඳවන්න ඉස්සෙල්ලා આવොත් ඒක හොඳ සිකී කරුකමක් නෙමෙයි කියලා විවේකයේ දීපු ගමන් සන්තුෂ්ඨ භාවය දීපු ගම බුදුහාමුදුරන්ගේ තියෙන සියලු දැනුම එනිසා බුදුහාරු කොහොම ඉන්නද්ද කියන දැනුම ඉබේම ඕන කෙනෙකුට එනවා. කදාකත් ඒකට සම කරන්න බෑ. නමුත් තේරෙනවා මේකම පුහුණු කළා තමයි පෘථග්ජනෙක් බුදු වෙන්නේ. මේකෙන් තමයි බුදුරජාණන්සේ මේ පොට්ටපාද කියන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂාවෙන්මයි පොට්ටපාද සංඥාව හටගන්නේ. ඕන කරන සංඥා මතු කරගන්නේ ශික්ෂාවෙන්මයි අනවශ්‍ය සංඥා දුරු කරන්නේ ඒ නිසාම ශික්ෂාව නැති වුණොත් අශික්ෂිත වුණොත් අශීලාචාර වුණොත් ගන්න දෙයක් නැහැ මනුෂ්‍යකම. හැබැයි ඉතින් මනුස්සය තමයි ඒත් දැනගෙන මනුෂ්‍යකම දිනු කරගෙන ශික්ෂා කරක වුණොත් ඒ බුදු වෙනකම්ම යන්න පුළුවන්. ඒක නිසා එදායේ සමන ප්‍රාඥය කියපු කතා හතරම සර්වඥාංශ පිළිගන්නේ හේතු ප්‍රත්‍ය සහිතවයි මේ සංඥා පහළ වෙන්නේ හොඳ ලස්සන තැනකින් මේ බණ ඉවර කරනවා. අද මේ ඉන්න තැන ඉඳගෙන අපි විඳවන්නේ මේක ඉල්ලපු හින්දා. මේකට අපි කැමති නිසා එහෙම නැත්නම් කවුරුත් අපිට කරපු දඩයක් නෙවෙයි. කොතනද ඉල්ලුවේ කියලා මතක් කරුවොත් එහෙම ලැජ්ජා හිතෙයි. මේ මල් පුදලා දෙයන්න කියලා ඉල්ලුව එකක් මේ අපිට දැන් හම්බුනට පස්සේ බලනකොට මේක ගන්න දෙයක් නැහැ. තවමදි. දැන් මෙතනදලා ඉල්ලන්න කොහොම කරේ ඒක හම්බෙච්ච දවසේ තවත් විල්ලජ්ජ නැතු වෙනවා. දිල්ලපද හම්බ වෙනවා. ෂුවර් එකටම හම්බ වෙන එක වයරට දැන්නේ මේ වගේ තැනක ඉඳලා ඉල්ලුවොත් හම්බ වෙනවාමයි. අමුණවත අනේ නදකින් ඉල්ලලා ගන්න තරම් වටින දෙයක්ද මේ කියලා ඉතින් නිසා ඉල්ලීම් පැත්තක දාලා දැනටත් ඉන්නේ සතුටේ. මේකට මොන පලිප්පුවේ දැම්මත් මේක මොන රසමසවල දැම්මත් මීට වැඩි යමක් නම් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනදී ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේක සතුටු වෙන්නේ නැතුව ඒ ලැබෙන තින මේ පුංචි අරිඹුවක් ඉඳලා කෙල් ගහක් ඉඳලා අනේ කරන නටි නාටකයක්. අනේ කරන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කන්දියා බලනකොට ඉතින් කොහෙද අර පුංචි කෙන්ද හම්බ වෙනකන් මේ ලැබිච්ච කිසිම දෙයක වටිනාකමක් තේරෙන්නේ නැහැ. නිසා ශික්ෂාවෙමයි අපි මේක ලැබුවේ කවුරුත් දීපේ ගන්න නෙවෙයි. නමුත් හොයලා බලනකොට මේක හොඳ නැහැ. අද යමක් ඉල්ලන්න ඔක ලැබෙනවා ලැබුණට පස්සේ තේනවා හොටු ගෑනි තියලා කැහි ගෑනි ගත්තා වගේ. ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ. මොකක්වත් වෙන්නේ නැහැ. අද බැරි නම් කවදාකවත් බෑ. මෙතන බැරනම් කවදාකවත් බෑ. මට බැරනම් කවදාකවත් බෑ. ඒ නිසා ශික්ෂාවෙන් නිසා සංඥාව උපදිනවා ශික්ෂාවෙන් සංඥාව දුරු වෙනවා කියනකොට හැම කෙනෙක්ම ਸਰබ බලධාරී දෙවි කෙනෙක්. උට ඕන දෙයක් මේ ලෝක කරතයි ඉවසීම විතරයි ඕන කරන්නේ. ඉවසීමට යොදව කළ මේ පහනේ හරවලා තිබ්බොත් ඒ පැත්තට යනවා. නොයවසන සුළුව මේ අවශ්‍ය දේවල් ගන්න පටන් අරගත්තට පස්සේ හරිම අජුවයි. හරිම දුර්දාන්තයි. හරිම අධාර්මිකයි හරිම අසාධාරණයි හරිම මානසික ආතතිය හරිම අසහනකාරී තත්ත්වයකට පත් වෙනවා විතරක් නෙවෙයි ඒ අසුරු කරන එක නඩත් අසහනෙ පැති කරනවා එනිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි ශක්විත රජ පැටවු වාගේ සිංහ පැටවු වාගේ අපි භාවනා කරන පිළිස් මේදී අපිට හම්බුනේ අපි කරව පෙර පිනක් නිසා අපි මේක සන්තුෂ්ඨෝ කියන ගුණය ඇතුව කරන ලද දෙයින් සතුට වෙනවා කියන ගුණය ඇතුව මේ අලුතෙන් කෙලෙස් ඇති කරගන්න එපා මේ පාරට ලන්දේ තියෙන තුරුකුණු පාරට ඇදලා දාන්න නැතුව ගෙඩින් යන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ ගොරෝසු සංඥා සියුම් සංඥා වලින් ප්‍රතිස්ථාපනය වෙමින් යනවා එතකොට තමයි තේරෙනවා මේ බුදුහාමතුරු මෙතන ධර්මයේ දේශනා කරන්නේ රූප ධර්මයන් හරහා නෙවෙයි වේදනා හරහා නෙවෙයි සංස්කාර හරහා නෙවෙයි සංඥා හරහා නෙවෙයි සංඥා හරහා නිසා පිරිසක් ගත්තොත් වේදනාව හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංඥා හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංස්කාර හරහා තේරුම් කරගන්න වෙනම පිරිසක් ඉන්නවා. සංස්කාර හරහා බුද්ධ ධම්ම සංඝ හඳුනා ගන්න කෙනාට සංඥා හරහා කියන කතාව නිරසයි. වේදනාව හරහා ධර්මයේ තේරුම් ගන්න කෙනාට සංඥාව හරහා කියනකොට ඒක නිරසයි. ඒක නිකන් පෙට්‍රල් වාහනයක ඩීසල් දැම්මා වගේ හිටිනවා. ඔය සංඥාව හරහාම ප්‍රශ්න ගැට ඇති වෙලා සංඥාව හරහා ලියන කෙනාට සංඥාව හරහා කියන බණ ඇහෙනකොට කන්ට මී පැන දැම්මා වගේ හිටිනවා. ඒ ප්‍රත්‍යක්ෂපෙත් නමුත් සුතමේ වශයෙන් යෝගාවචරය මේ තුන පිළිබඳව අවබෝධයක් සාමාන්‍ය පොතේ ධර්මයක් අතු තියාගෙන ඉන්න ඕනේ. එනිසා මේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙච්ච tikai මම මේ කියුනේ. ඒ ටික අහලා කමෙන්ට් මේ ලැබිච්ච සුතමේ ඥානේ ප්‍රායෝගික දැනුම තව තවත් සන්තුෂ්ටිය පිණිස අවශ්‍ය සංඥාව ලබා ගැනීමට හේතුකාරකයක් වෙනස හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා මෙතනදී ධර්ම දේශනාවෙන් පස්සේ පොඩි වෙලාවක් ගන්න එක තාරිත්‍යක් තියෙනවා. ඉතින් කාට හරි අවස්ථාව ලබා ගන්න අවශ්‍ය නම් මේ දේශනාව සම්බන්ධව තමන්ගේ භවනා ජීවිතය සම්බන්ධ ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් පිරිසුදු කරගන්න දෙයක් තියෙනවා නම් සභාගත කරලා ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලයි. එමෙ නැත්නම් අපි ඉස්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා.